ඉතින් අපි හිතමු එක ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා නැත්නම් පැවිද්දෙක් වේවා එක චිත්තක්ෂණයකින් මම දැන් මෙතන කියන තැන ගත්තයි කියලා. එහෙමනම් පැහැදිලි ප්‍රකාශයක් කර දැකි එවන් මිනිස්සුයකට මේ ජීවිතේ නිවන් දකින්න පින තියෙනවා. ඒකම අනිත් පැත්ත දාලා කිත් හැකි එකම චිත්තක්ෂණයකටවත් මම දැන් මෙතන ගන්න බැරි නම් ඒ මේ ජීවිතේ නිවන් දකින්න භව්‍ය නැහැ. පින නැහැ. හේතු සම්පatti නැහැ. ඒක බොහෝම සරල කාරණාවක් තියෙන්නේ. තමන් ත්‍රි හේතුක ප්‍රතිසන්දේද, දත පාරමිතා පිළිලද, ඥානවන්තද, මට පින තියනවාද කියලා බලාගන්න වැඩි වෙලා යන්නේ නැහැ. හොඳට අතපය හොදාගෙන සක්මන් කරලා ඉල වාඩි වෙලා චිත්තක්ෂණයට මම දැන් මෙතන ඉන්න පුළුවන්ද කියලා දන්නවනම් ඉන්න පුළුවන් නම් ඔය කාගෙන්වත් කේන්දර බලන්න ඕන කමක් නැත්තේ නෑ කාගෙන්වත් පොරොන්දම් බලන්න ඕන කමක් නැහැ. මේ චිත්තක්ෂණ තමයි නිවන තියෙන්නේ. ඒ නිසා මම මේක වඩනවා කියන හැම චිත්තක්ෂණයකම ලෝකේ දීලා දානවා. බාහිර ලෝකේ දීලා දානවා. එතකොට මේ ලැබෙන කුසල් ලැබෙන ආනිසංශ වැටහෙන්නේ දැනෙන්නේ එක චිත්තක්ෂණයක කියත් ඒ චිත්තක්ෂණයට ඒ ආනිසංශ වැටහෙන්නේ. චිත්තක්ෂණ රාශියක් ගියොත් විතරයි චිත්ත වීදියේකට මම මෙතන ඉන්නවා කියලා ඉඳද්දි දැනගන්න පුළුවන්. මේක කාරණා දෙකක්. ඉන්න එක එකක් එතන ඉන්නවා කියලා දැනගන්න එක එකක්. තුන එහෙම ඉන්න එක බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ගරු කරනවා කියලා දන්නේ ලොකු සම්මාදිට්ඨිය. ඉතින් මේ කාරණා තුන අපිට මේ වැඩමුළුවේදී සාක්ෂාත් කරගන්න පුළුවන් නම් සමෘද්ධ කරගන්න පුළුවන් නම් ළඟා වෙන්න පුළුවන් නම් අපිට ඔක්කොටම සන්තෝෂ වෙන්න පුළුවන්. අපි මේ විශාල නිවන් මන්දිරේ දොරටුවට ගියා. දැන් ගෙට ඇතුල් වෙන්න ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් මේ චිත්තක්ෂණ අපි හිතමු කෙනෙකුට විනාඩියක් දෙකක් පාත් ගන්න පුළුවන් කියලා. මම දැන් මෙතන ඉන්නවායි කියලා. ආනේ මේ ඉන්නකොට අපි හිතනවා අපි මේ කතාව කෙටි කරන්න ඕන සෙට් මේ කිනාට යන්නේ ඇතුළ මම දැන් මෙතන ඉන්න චිත්තක්ෂණේ බලනකොට සමහර විටක ඉබේ සිද්ධ වෙන හුස්ම පේන්න පටන් ගන්නවා. කවදාක හොයාගෙන යන්න එපා. හොයාගෙන යෑමම නැවත තණ්හාවකට වැටෙනවා. මම නැවතත් කියනවා ඒක. මෙහෙම තමන් වාඩි වෙලා ඉන්නකොට එන්න මල හොන්තුවකට එන්න දෙන්න මොකක්වත් හොයන්න යන්නකෝ. හොයන හැම එකක්ම දන්නවට වෙන්නේ. මොනම දෙයක් හරි මට අනේ මට හුස්ම ලැබෙන්න අනේ මට පිම්බීම හැකිරෙන් බලන්න ලැබේවා කියලා හිතන හැම එකකින් වෙන්නේ ඇති අන්තන් දීලා දාපු ලෝකේ ආයෙ දෙන්න ගන්න හදනවා. නිසා හොඳට බලන්න මම දැන් මෙතන කියලා වාඩි වෙලා ඉන්නකොට සමහරෙකුට විශේෂයෙන් මීට කලින් භාවනා වැඩමුළු කරපු සම්‍යක් දෘෂ්ටික තියෙන හරියට බෙද හදාගත්තේ කරන්නේ ඒම ඇති. ඒ මම දැන් මෙතන ඉන්නවා කියන එකේම හිත විස්රාම වෙන්න පටන් ගන්නවා. හිත සමබර වෙන්න පටන් ගන්නවා. එහෙමනම් කිසිම අරමුණක කිසිම නිමිත්තක අවශ්‍යතාවයක් නැහැ. එහෙම නැත්තම්, එහෙම පුරුද්ද නැත්තම්, එහෙම විවේක අඳුර නැත්තම්, එහෙම හුදකලා බව දන්නේ නැත්තම්, එහෙම විස්රාමයේ දන්නේ නැත්තම්, එහෙම සතිය දන්නේ නැත්තම්, එහෙම අප්‍රමාදයේ දන්නේ නැත්තම්, ඒ කෙනාගේ හිත එල්ලෙන්න බලනවා මොකේ කාර්යය. මේ එල්ලෙන්න බලන දේ කියන්නේ සිංහලෙන් ආලම්බණය කියලා. ආලම්බණය කියන තමයි ආරම්මණය කියලා අපි මේ පාළිය දාලා තියෙන්නේ. එතකොට හිතට අවශ්‍ය ආලම්බණය හිතට අවශ්‍ය අරමුණ හිතටම තෝරාගන්න කියන මිසක කවදාකවත් පටවන්න එපා. මේකට අපි කතාද මඟුල් වල රජුරුවන් අතර කරන වැඩේ කියන්නේ මේකට ස්වයංවරය කියලා. රජකුමාරයෙක් තම බලවත් නම් රජුරෝ කරන්නේ පළාතින ලස්සන කුලවන්ත කාන්තාව ගොඩක් ගොඩක් ගෙනත් දීලා කුමාරයාට කියන කැමැතිකක් තෝරගන්න. ස්වයංවරය කියලා කියනවා. ලස්සනම කුමාරිකාවක් ඉන්නවනම් රටේ ඉන්න ඔක්කොම කුමාරවරුන් ඇවිල්ලා කියනවා සංభాෂණයකට ඇවිල්ලා පෙනී තින්නේ කියලා කුමාරිකෙන් අහනවා ඔබ කැමති කුමාරයෙක් තෝරගන්න කියලා. අන්න වගේ මේ හිතට ස්වයංවරයක් දෙන්න. කවදාවත් දරුවට බලපෑම් කරන්න බෑ. උඹ අරුම බඳින්න ඕනේ නැත්නම් මේ බාර කෙල්ලම බඳින්න ඕනේ කියලා බලපෑවොත් කසාද කම්ය වෙන්නේ අම්මටයි තාත්තටයි මේ දෙන්නට නෙවෙයි. මේ දෙන්නට කසාද ගන්න, ඒ දෙන්නට ස්වයංවරය කරගන්න. ඒ නිසා හොඳට කාය තැම්පත් කරලා බලාගෙන ඉන්නවා. පුළුවන් නම් කිසිම දෙයක ඉල්ලෙන්නේ නැතුව හේම හිත විස්්‍රාම වෙන්න යනවා. එහෙම නැතුව ආනාපානෙ පේනවනම් ආයෙත් ප්‍රශ්නයක් නැහැ. ඒක අරමුණු කරගන්න. ඒක ආලම්බණය කරගන්න. ඒක අල්ලගන්න. ආලම්බණය කෙරුවට පස්සේ දැන් යෝගාවචරය දන්නවා ආස්වාද ප්‍රසවාස කරන තාක් හිත මෙතන තියෙනවා. මම දැන් මෙතන කියන එක හුස්මෙන් නියෝජනය වෙන්න පටන් ගන්නවා. ඒකෝට දන්නවා ඇතුළේ පිටුවේ තියෙන තාක්කල් මම ඉන්නේ මේ කය ඇතුලේ. මම දැන් මෙතන. ඒකෝට ලේසි අරමුණක් යට වෙනවා. ඇතුළියම් පිටවීම. මෙහෙම කරගෙන ටික වේලාවක් කරගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට තේරෙයි ටිකක් මෙහෙයුම් විමසුන් නුවණ දැම්මොත් මේ හුස්ම ගැනීම සිදු වෙන්නේ මුළු කයෙම නෙවෙයි උඩුකයෙ. උඩුකයෙ සිදු වෙන හුස්ම ක්‍රියාශක්තිය තියෙන උඩුකයෙනේ. ක්‍රියාශක්තිය තියෙන මේ හුස්ම දිහා බලා ඉන්නකොට ඒ යෝගාවචරය කැමැතිනම් අර මුළු ලෝකෙම දන් දීලා කයට හිත ගත්තා වගේ යටි කයත් දන් දෙන්න පුළුවන්. යටිකයත් අමතක කරලා හුස්මේ උඩුකයෙහි සිද්ධ වෙන හුස්මේ හිත පවත්නවා. එතකොට ඇස්සිස්මස්ලේ දන් දුන්නා වගේ යටකය ගැන දැකීමක් නැහැ. උඩුකයෙහි සිදු වෙන වැඩේට හිත අර මුළු ශරීරයේ උඩු පැත්තට වැඩි අවධානයක් දෙනවා. වැඩි සතියක් යොදවනවා. යොදලා හොඳට බලා ඉන්නවා. ඉබේ සිද්ධ වෙන මේ හුස්ම රැල්ල දිහා. මේක දිහා බලාන ඉන්නකොට ඒ උඩුකයෙත් වැඩියෙන්ම හුස්ම වදින තැන වැඩියෙන්ම හුස්ම තැර වෙන තැන, වැඩියෙන්ම හුස්ම ප්‍රකට වෙන තැන කියලා ටික වෙලාවක් සමහරට හොඟ වෙලාවක් බලන්න ඕනේ මේ තැන අල්ලගන්න. හිතට කියන්න බෑ නාස්කාග්‍රේ බලපං, උඩුතොල බලපං කියලා එහෙම නෙවෙයි. හිතෙන් අහන්න ඕනේ හුස්ම වැඩියෙන් තැර වෙන්නේ කොහෙද? හුස්ම වදින්නේ කොතනද කියලා. අන්නේ තැන අල්ලගත්තා නම් ඒ කුද්දට මුළු කයම අමතක කරතයි. නැත්නම් මුළු කයම දන් දෙන්න පුළුවන්. ඒකකොට තියෙන්නේ හිත අර හුස්ම වදින වම් නාස්කාග්‍රේ, දකුණු නාස්කාග්‍රේ නැත්නම් උඩුතොල කියලා එක තැනක හිත තියාගෙන හිතත් ක්‍රමෙන් ඒකාග්‍ර වෙනවා. ගොඩක් ශරීරේ පුරා තිබුණ හිත එක තැනකට හරියට කාචයක් අවුවට අල්ලලා ඒකට කඩදාසියක් එහෙම කරනකොට එක තැනකට එනකොට කඩදාසිය පිච්චෙනවා. ඒ කාචේ නාභිගත වෙන තැනට එනකොට කඩදාසිය පිච්චෙනවා. ඒ වගේ තමන්න පුළුවන් ශරීරේ පුරා පැතිරිච්ච හිත හරියටම ඒ නාසිකාග්‍රය හෝ උඩුතොලේ හරි තියාගෙන එතෙන්ද ගියාට පස්සේ තමයි යෝගාවචරයට තීරුම් ගන්න පුළුවන් වෙන්නේ. ආස්වාසේ සිද්ධ වෙනකොට ප්‍රාස්වාසේ නැහැ කියලා. ප්‍රස්වාසේ සිද්ධ වෙනකොට ආස්වාසේ වෙන්නේ නැහැ. අපි මෙතෙක් කල දෙක අනාගෙන යන්නේ. ආනපන කියාගෙන යන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ නොකියන බැරි වෙනවා ආස්වාස ප්‍රස අවස්ථාවේදී ප්‍රස්වාසයේ සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයේ සිද්ධ වෙනදී ආස්වාසයේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ අවස්ථාව දක්වා ඊටාම තීක්ෂණව ඊටාම තීව්‍රව මේ මෙහෙවීම කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයාට තමන්ගෙම හිතින් අහන්න පුළුවන් මේ ආස්වාසය කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි කියන අත්දැකීම තියෙනවා. ප්‍රස්වාසය කියන්නේ ආස්වාසය නෙවෙයි කියන එක. මේක ඔය ආනාපාන සති පොත ලියනකොට ලොකු ශාංශේ වචනෙන්ම කිව්වා. යෝගාවචරය තුළ තියෙන ඕනේ පැහැදිලිකම එල්ලේ මනසිකාරය ආස්වාසය කරන වෙලාවේදී මේක සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ප්‍රස්වාසය නෙවෙයි ඊට පස්සේ ආස්වාසිය తీවරලා ප්‍රස්වාසයට යනවා. එතකොට යා දන්නා මේක ප්‍රස්වාසී ආස්වාසිය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලක් නෙවෙයි ප්‍රස්වාසීමයි. මෙන්න මේ පිරිසුදුකමට යන්න නම් යෝගාවචරය ඇතුළ විශාල හරියට දැලිපියක මුණත වගේ දැලිපියක දැල්ල වගේ මුදටම සති චෛතසිකේ තියුණු වෙන්න වෙනවා. ආන්න මේකේ ඉන්නකොට ආස්වාසිකයන් ප්‍රසවාසිනේ ප්‍රසවාසිකයන් ආස්වාසිනේ කියලා මේ දෙක හරහා බලාගෙන යනකොට ඒ යෝගාවචරයට දවසක මුණ ගැහෙයි ආස්වාසි ඉවරලා ප්‍රසවාසි යන්න ඉස්සරලා ආස්වාසින ප්‍රසවාසිට යනකොට ආස්වාසි ගෙවකල් ප්‍රසවාසිට යන්න ඉස්සලා මොකද්දෝ හිස්තනක් තියෙනවා ප්‍රසවාසය ඉවර කරලා ආශ්වාසයට යන්න ඉස්සෙල්ලා මොකක්ද ඔය හිස්තනක් තියෙනවා තක්කු මුක්ක වෙන්නේ නැතුව ඉවසිල්ලේ හොඳට බලන් හිටියොත් කවදාකවත් ආස්වාසේ 100ක් නතර නෙවෙයි ප්‍රසවාසයට යන්නේ. ප්‍රසවාසයේ 100ක් නතර නෙවෙයි ආස්වාසයට යන්නේ. උදාහරණයක් වශයෙන් කියනනම් අපි ඉස්සරහට යන වාහනයක් රිවර්ස් ගියර් එකට දාන්න නම් අඩු ගන්න එක චිත්තක්ෂණයක් වාහනේ නතර කරන්න ඕන. නතර කරන්නේ නැතුව පස්සට දැම්මොත් ගියර් බොක්ස් එක ගලවලා යනවා. අච්චර වේගෙන් යන එක පාට රිවර්ස් එකට දාන්න බෑ. ඒක පොඩ්ඩක් නතර කරලා තමයි රිවර්ස් එකට දාන්න ඕනේ. මේ වගේ තමයි ආස්වාසයේ කරගෙන ගිය කෙනාගේ හිත ආස්වාස ක්‍රියාව සියරිසියක් නතර වෙනවා. නමුත් මේ නතර වෙන්න කිට්ටු වෙනකොට අපේ හිතට ඒක අල්ලන්න බැරුව යනවා. අපේ සංවේදී භාවයට අහු වෙන්නේ ඒක අපේ ශේස්ත්‍රයෙන් විශේෂ ශේස්ත්‍රයෙන් පණින. හිත ලීන වෙනවා. හිත සංගවි ගන්නවා. ඒකේ අන්ධකාරයක් තියෙනවා. මෙන්න මේ ඒ ගොරෝසු ආස්වාසිය දැකලා ආස්වාසිය 100ක් ගෙවන් වෙන තැන දකින්න තියෙන හිතේ තියෙනවා කට්ටිපයින් ගතියක්. දකින්න අකමැති ගතියක්. ඒ මොකද අපේ හිත ඒ වගේ දෙයක් ගෙවම් කරනවා දැකීම අවමංගල්‍යයක් විදිහටයි ලෝකේ අඳුරගන්නේ. විනාශයක් විදිහටයි දැකලා තියෙන්නේ. හෝනියමක් විදිහටයි දකින්නේ. ඒ නිසා අපේ හිත කැමැතිම නැහැ. මේ නිසා දරුවචන්සේ පුංචි උපක්‍රමයක් කියනවා. මේ ආස්වාසි ඉවර කළ ප්‍රසවාසය යනකොට එකක් 100ක් ඉවරලා ප්‍රසවාසය පටන් ගන්න අලුතෙන්ම. අන්න එහෙමනම් ඊවර වෙනවා දකින්න එපා, දඟලන්න එපා. ඔබ ඉස්සලාම් බලපං ආශ්‍රව ප්‍රසවාසය කීකරු කරන ආශ්වාසයේ පටන් ගන්න තැන බලන්න උත්සාහ කරන්න කියනවා. ප්‍රසවාසයේ පටන් ගන්න තැන බලන්න උත්සාහ කරන්න කියනවා. මොකද අපි හරි කැමැති බබෙක් හම්බ වෙනකොට බලන්න යනවා. ඒ බබා මැරෙනකොට දකින්න යන කැමැති නැහැ. මරණය දකින්න අපි කැමති නෑ. උප්පත්තිය දකින්න බොහොම ආසාවෙන් පෙළ ගහිලා ජෝඩු වෙලා යනවා. ඒ නිසා බුදුසසුනේ මරණය පැත්තක තියලා කියනවා ආශාසය හට ගන්නව බලන්නේ. ප්‍රසවාසයත් හටගන්නවා බලන්න. ඉතින් හිතනද ආස්වාද ප්‍රසවාස කී කරගහගත්ත යෝගාවචරයේ ආස්වාසේ හටගන්ම බලන්ද කොච්චර ලොකු සත්‍යකින් ආස්වාසේ එන්නත් ඉස්සරලා ලෑස්ති වෙලා ඉන්න ඕනද කියලා. ප්‍රසවාසයේ හටගන්ම බලන්න උනන්දු වෙන යෝගාවචරය කොච්චර සතිය ප්‍රසවාසයේ එන්නත් ඉස්සරලා ලෑස්ති වෙලා බලන්න ඕනද කියලා උපමාවක් විදිහට කියනවා අපිට ඉර නගිනවා බලන්න ඕනේ නම් අපි ඉර නගින්න ඉස්සලා අවදි වෙන්න වෙනවනේ. අවදි වෙලා ඒ තැනට ගිහිල්ලා පෙරදිගහස බලන්න ඉන්න එපායි. අපි ඉතින් මේ මනසට අරුණ බලන්න ඕනේ කියන්නේ. අරුණ බලන්න ඉර නගින්න පැය විනාඩි 30කට කලින් තමන් අවදි වෙන්න ඕනේ. ඒකල මුණ කටපය හොදාගෙන හෝ නැතුව හෝ පෙරදිගහස බලන්න ඕනේ. ඒ නිසා ඉර නැගීම බලන්න තමන් ඉර නැගීමට කලින් අවදි වෙන්න ඕනේ. ඒ වගේම ආස්වාසිය නගින හැටි බලන්න ආස්වාසියට කලින් අවදි භාවයේ අප්‍රමාදය සතිය පිහිටවන්න ඕනේ. ඒකලි වෙලා ලාවට නගින ආස්වාදේ ලාවට නගින ප්‍රස්වාදේ නැත්නම් හුලං කණුතුණක් නැති තැන හුස්ම කණුතුණය සිදු වෙනකොට ආශිකාග්‍රේ උඩුතොලට නාසි පැත්තට ලාවට වැදෙන්න පටන් ගන්නවා අල්ලන්න පටන් ගත්තොත් ඔක් මෙතන ඉන්න එක එක විෂයන් පිළිබඳ දක්ෂයෝ කවුරු හරි බලන්න මේ තරම් සියුම් දෙයක් මුළු ලෝකේ කිසිම විෂයක උගන්වනවද කියලා භෞතික විද්‍යාවක, රසායන විද්‍යාවක, ඉතිහාසික, භූගෝලික මොන ශිල්පකවත් මේ වගේ සියුම් ගැනීමක් උල්ලනවා කියලා ඒ නිසා බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා කියන එක එච්චර ලේසි නෑ. බුද්ධ ශ්‍රාවිකාවක් වෙනවා කියන එක ලේසි නෑ. බුදුරජාණන්සේ එහෙම හුරතල් කරන්න නෙවෙයි මේ බණ කියන්නේ. ඊටාම සූක්ෂම ඊටාම තීව්‍ර බුද්ධිමත් කුශාග්‍ර බුද්ධිමත් තැනකට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් تعلق කරනවා. تعلق කළා කියනවා හුස්ම ඇති වෙනකොට වෙනද නොදැක් වෙනද අහුවෙනවටත් වැඩිය කලින් හිත ඒකටම ලැහැත්ති කරන් පටන් ගන්න බලන්න. එතකොට මේ යෝගාවචරයට මුලයි මැදයි දෙක අල්ලන්න පුළුවන්. හට ගන්න හැටි පේනවා ඊට පස්සේ ඒක ගොරෝසුලන ආස්පුඩු පුරවාගෙන ඇතුල් වෙනවා පේනවා. හත් පිට වෙනවා පටන් ගන්නවා පේනවා නාස්පුඩු පුරවාගෙන පිට වෙනවා පේනවා. මේ සංසිද්ධියක මැද මුල දෙක බලන අවස්ථාව. මේක කොච්චර වැදගත්ද කියනවනම් මේ දැක්ම කොච්චර වැදගත්ද කියනවනම් ආස්වාසේ ආස්වාස වශයෙන් ප්‍රස්වාසේ ප්‍රස්වාස වශයෙන් දැකීම නාම රූප පරිච්ඡේද ඥාන වශයෙන් වෙනමම අඳුරගෙන තියෙන අපේ ආචාර්යයෝ ආස්වාසේ ආස්වාසේ මුලත් එක දකින්න පුළුවන් නම් ප්‍රස්වාසේ ප්‍රස්වාසේ මුලත් එක දකින්න පුළුවන් ඒකට පච්චේ පරිග්ගා ඥානය කියලා කියනවා කවදා හෝ යෝගාවචිතකට අරමුණ ඇති වෙන තැන ඉඳලම අරමුණ දක්වා ආස්වාසේ ප්‍රස්වාස අරමුණ මතුවෙන තැන ඉඳලා ප්‍රස්වාසේ මැද දක්වා දකින්න පුළුවන් නම් ඒකට අපි ඒකේ විශිෂ්ටකමට ඒකේ විශේෂඥකමට කියනවා පච්චේ පරිඥාණය කියලා පසු කාලින ආචාර්යවරු සඳහන් කරලා තියෙනවා මේ ඥානෙ ලැබුණා නම් ලද්දස්සහසෝ ලද්දපතිට්ඨෝ බුද්ධ ශාසනය බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාව ලැබුවා යා ආස්වාදයක් ලැබුවා නියත ගතිකෝ මේ මනුෂ්‍ය කවදාකවත් අපාගත වෙන්නේ නැහැ කියලා තියෙනවා ඊගා භවයට මම නැවතත් කියනවා ආස්වාසය දැකලා ආස්වාසයේ මුලත් ළඟන මුල ඉඳලාම ආස්වාසය දැක ගන්න පුළුවන් නම් ප්‍රස්වාසයත් පටන් ගන්න තැන ප්‍රස්වාසයේ මෝරණ තැනට යන්න පුළුවන් නම් ඒ සිද්ධි දෙක සතිය හරහා අප්‍රමාදී හරහා සූදානම් ශරීරේ හරහා දකිනවනම් ඒක දැකපු එක තමන් භාවනාවේ ලොකු දියුණුවක් බව දන්නවනම් මත්තර තව දියුණු කරන්න ඕනේ කියලා දන්නවනම් ඒකට පච්ච පරිග්ගා ඥානය කියනවා සප්පච්චේ ඥානය කියලා කියනවා හේතු ප්‍රත්‍ය දන්න ඥානය කියලා කියනවා පටිච්ච සමුප්පාදේ කියන්නේ ඕකටයි ඕක දන්නවනම් එයා බුද්ධ ආගමේ බුද්ධ ශාසනේ ප්‍රතිෂ්ඨාව ලැබුවා ඒකට ධම්මට්ඨිති ඥානය කියලා කියනවා මේකේනා ශාසනයේ ආස්වාදයක් ලැබුව කෙනෙක් කියලා කියනවා ශාසනීය ප්‍රතිෂ්ඨාවක් ලැබපු කෙනෙක් කියලා කියනවා. නියත ගතිකයි අපාවයට වෙන්නේ. ඒ නිසා අපි මෙතෙක් සංසාරේ කරපු ගොඩාක් අකුසල කර්ම ඇති. ඒ අකුසල කර්ම ඉස උස්සන්නේ ආස්වාසිය මුලින් අල්ලගෙන ගොරෝසු වෙනකන් දකින්න බැරි නම් තමයි. ප්‍රස්වාසිය මුලින්ද අල්ලගෙන මැද දක්වාම අල්ලගෙන යන්න පුළුවන් ඥානයක් තියෙනවා. අර කර්ම ශේයරම ඉර නගිනකොට පිනිබිදු වෙilla යනවා වගේ ඉර නගිනකොට තරු මණ්ඩල නැති වෙනවා වගේ ඉර නගිනකොට හඳ නිලීන වෙනවා වගේ ඒ කර්ම ශක්තිය සේරම ගෙවම් කරන්න පුළුවන්. මේ මේක දිගට පවත්වා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ සරණක් වෙන්නේ නැහැ. ධර්මයේ සරණක් වෙන්නේ නැහැ. සංඝ සරණක් වෙන්නේ නැහැ. දේව සරණක් වෙන්නේ නැහැ. රුක්ෂ මූල සීනාසන සරණක් නැහැ. මේ ටික කරන්න පුළුවන් නම් එයා බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨා ලැබුව කෙනෙක්. ඒක කෙරුවොත් ආස්වාසේ පටන් ගන්න තැනilla ආස්වාසේ දකින්න. ප්‍රස්වාසේ පටන් ගන්නilla ප්‍රස්වාසේ දකින්න. මේක විශේෂඥතාවය ආවෝ ਸਰවචනාංශي අපිට ආශිර්ය ගැනීමක් කරනවා. ඒ කෙනාට ආස්වාසේ මුල දැකලා මැද දක්වාම දැකෝ කෙනාට ආස්වාසේ අග දකින්න සුදුසුකම ලැබෙනවා. ප්‍රස්වාසයේ මුල පටන්ම ගොරෝසු ප්‍රස්වාසයේ දක්වා නාස්පුඩු පුරවාගෙන ප්‍රස්වාසයේ දක්වා දකින්න පුහුණු කරපු එකනට අනිවාර්යයෙන්ම අග දකින්න ලැබෙනවා ඒක ධර්මයෙන් ලැබෙන සුභාසිංසනයක් ධර්මයෙන් ලැබෙන දායාදයක් ඒ නිසා මුල මැද දෙක දකින්න දන්නවනම් සංසිද්ධියක ඒකේ විශේෂඥතාවය හරහා අරමුණේ අග දකින්න පුළුවන් එතකොට ආස්වාසේ අග ප්‍රස්වාසේ අග දකින්නකොට මේක ගිහිල්ලා නතර වෙන්නේ කොහෙද මේ දැනීම ඉවර වෙන්නේ කොහෙද කියලා බලුවොත් හැමදාම මායාකාරයි හැමදාම ඇස් බැඳුවා හැමදාම গুপ্ত ධර්මයක්. හැමදාම අපේ මේ සංවිධිතාවයට අහු වෙන දෙයක්. මේ දවසට කෙල කෝටි වාරයක් මේ අභියෝගය අපිට දෙනවා. කවදාවත් බලන්නේ නැහැ. ඒ යෝගාචරය ඊට පස්සේ ආස්වාසි ඉවර වෙන කම්ම ගාන්ටාරයකට ගහලා ශබ්ද ඉවර වෙන කම්ම අහගෙන ඉන්නවා. ප්‍රසවාසයත් කාන්ටාරයකට ගහලා ශබ්ද දෝංකාර ඉවර වෙනකන් අහගෙන ඉන්නගේ ආස්වාස් ප්‍රසවාස යනකොට මේ යෝගාවචරයට පෙන පිටින් හෙන ගැහුවත් කකුල අතක් පය කැඩිලා ගියත් හිතවිලි මොනවා ආවත් මේ මේ ගල්ම ගිල්ම කන්න ගත්තොත් මේ නිමග්න වෙන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය දන්නේ ওই සංසිද්ධියෙන් පස්සේ තමයි ඒ තරම් හිත ආස්වාද ප්‍රසවාසයේ ඇතුළට කාගෙන කාගෙන යන්න පටන් ගන්නවා. එතකොට සතිය එnde end පිහ මුවත් තිබු දැලි පිහිද මේ මොනතක් වගේ එnde end end තීව්‍ර වෙන්න පටන් ගන්නවා. මේක හරි විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා. මේක හරියට මේ කාන්දම් බරපතල කාන්දමක් ළඟට යකඩ කෑල්ලක් ඉදි කට්ටක් කල්පෙනෙත්තක් තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන යනකොට ඒක තැනට ගිය ගම කාන්දමට ඇදලා ගන්නවා. ඒ ඒ ඇදලා ගන්න තැනත් තල්ලු කරන දෙකත් අතර තියෙන ඒ චුම්බක ශේෂ්ත්‍රයේ මරියාදාව සීමාව හරිම මායාකාරයි. එතෙන්ට යනකම් මේක තල්ලු කරන ගියාට පස්සේ අතෙන්ට ගිය ගම ඒ යකඩ කෑල්ල චුම්බක ශේෂ්ත්‍රයට ඇදලා ගන්නවා. අනිත් වගේ හිත මෙතෙන්ට යනකම් අරමුණ ලංකන ලංකන ලංකන යනකොට කලාතුරකින් හම්බ වෙච්ච උගාත් පැරණි ආරෝ දෙන්නෙක් වගේ මේ හිත අරමුණ ඩක් ගාලා දෙකේ එක සිප වැළඳ ගන්න පටන් ගන්නවා ආලිංගනයක් කරන්න පටන් ගන්නවා මේ වෙලාවේදී ඒ යෝගාවචරයාගේ සාර්ථකත්වයේ හරහා ඒ යෝගාවචරයට ප්‍රීති චෛතසික සුඛ චෛතසික පහළ වෙනවා මොකද එහෙන පිට තියෙන මොනම දෙයකින්වත් බාධාවක් නැති වෙනවා එතකොට ආස්වාසේ මේ ආස්වාසිය අග දකින්න ප්‍රස්වාසිය අග දකින්න තරමට හැප්පිට ඇහත් තියාගෙන ඒක දිහා බලන යෝගාවචරයට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට කලබල වෙලා දඟලන හිතකට වගේ නෙවෙයි අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩුයි හුස්ම ගන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා එන්නේ එන්නේ හුස්මත් කෙටි වෙනවා කෙටි වෙලා හරියට මේ ආස්වාසියෙන් ප්‍රස්වාසිය නැහැ ප්‍රස්වාසියෙන් ආස්වාසිය නැහැ හරියට හොඳට පැද්දුම් කකා තිබුණු උන්චිල්ලාවක් එක තැන යන්තමට හෙල්ලෙන්නා වගේ පැද්දුම් දෙන්නේ එක තැනකල අන්දමට හෙල්ලෙනා වගේ බලාගෙන ඉන්නකොට මේක හිතින් කරන එකක්ද ඇත්තටම උන්චිලා පැද්දෙනවද කියලා මායාකාරී වෙනවා. හොඳට බලනද හයියෙන් කවුරුහරි පැද්දුම් දෙtti උන්චිලාවක අපි ඒ විඳින ආස්වාදයක් ඒ කෙනාට යන්න ඇරලා උන්චිලාව නතර වෙනකම් පැද්දුම් ගන්න තු ඉඳලා කිට්ටු කරනකොට ඇස් දෙක වහගන්න එතකොට බලන්න හිතා ගන්න පුළුවන් වේද මේ ඇහැ උන්චිලාවද පැද්දෙන්නේ හිතද පැද්දෙන්නේ කියන්නේ මේක එහාට මෙහාට පැද්දෙන නැත්නම් වලයාකාර වෙනවද කියලා කියන්න බෑ. ඒ වලයාකාරය ඔලෝස කරගෙන පැත්තට යනවද අනිත් පැත්තට යනවද කියලා කියන්න බෑ. ඔක්කොම මායාකාරී වෙනවා. මෙන්න මෙතන මේ යෝගාවචරයට මේ අසස්වස්ස දෙක අතරමැද වගේ සැප වේදනාවක ඉඳලා දුක් වේදනාවට මාරු වෙනකොට හැම වෙලාවෙම අදුක්කම සුඛ වේදනාව හරහා තමයි සැපේ ඉඳලා දුකට යන්නේ. දුකේ ඉඳලා සැපට යන්නේ. ඒ නිසා යෝගාවචරයේකුත් දුක් වේදනාවක් ආවොත් කුංචි එකක් හරි කමන්නේ බලන්න ඕනේ ඒක ඉවර වෙනකම්ම හරියට ප්‍රසවාසය බැලුවා වගේ ඉවර වෙනකම්ම බලාගෙන හිටියොත් දුක ඉවර වෙන්නේ සැපකට අත දීලා සැප ඉවර වෙන්නේ දුකකට අත දීලා ඉතින් මේ ආස්වාද ප්‍රසවාස දෙක අතරමැදත් ඔය සියුම් තන අල්ලනකොට යෝගාවචරයාගේ හිත විඥානයේ බහිනවා එක තැනකට ඒ අත්දැකීම සැපද්ද දුකද්ද කියන්න බෑ විශාල කලෙලියක් එනවා වෙල්ෙලියක් එනවා විශාල විවේකයක් එනවා විශාල හුදකලාවක් එනවා විශාල විශ්‍රාමයක් එනවා බණ අහලා කල්යාණ ධර්ම දැනගෙන සත්පුරුෂ ක්‍රමයට යනකොට වෙන කෙනෙකුට මෙතෙන් යනකොට විශාල බයක් ඇති වෙනවා විශාල නිදිමතක් වෙනවා විශාල ඒකාකාරීකමක් වෙනවා විශාල අසරණ වෙච්ච ගතියක් වෙනවා විශාල තෝන්තුවක් වෙනවා ඒක නා මේකට බයයි